දැන් අපි බුදු ගුණ මෙනෙහි කිරීමේවත් බුද්ධානුස්සති භාවනාව කළා. ඊළඟට තමන්ට කමඨහන් දෙන ගුරු දේවයාණන් වහන්සේට ආශිර්වාද කළා. ඊළඟට තමා ඇතුළු සියලු සත්වයෝ අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් නිරුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා සකල ලෝක සත්වයාටම මෛත්‍රී කළා. මේක තමයි බුද්ධානුස්සති මෙත්තාච කියලා කියන්නේ. ඊළඟට ලෝකේ යථාර්ථය මොකද්ද? අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේක තමයි ඊළඟට අපි දකින්න ඕනේ. ලෝකේ කියලා කියන්නේ දුකක් කරදරයක්, පීඩාවක්, හිංසාවක්, අසද්ධර්මයක්, අසුභයක් කොටින්ම කියනවා. අසුභයක් වෙන්න බෑ. ආන් මේක අපි අසුභේ වශයෙන් දකින්න ඕනේ. ඊළඟට මරණය කියලා කියන්නේ අපි හැම මොහොතකම උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනකොටම මැරෙනවා මැරෙනකොටම උපදිනවා. ඒ සාමාන්‍යම මරණය නෙමෙයි එතන අනිත්‍යය පෙන්වන්න කරන්නේ. ඇති වෙනවා කියන්නේ උපදිනවා කියලා හිතන්නකො නැති වෙනවා කියන්නේ මරණය කියන එකයි. එතකොට මේ හැම මොහොතකම අපි මරණය කරා ඇදගෙනත් යනවා. සම්මුති මරණය කරා ඇදගෙන යනවා. එතකොට මෙන්න මේක තමයි අපි දකින්න ඕනේ. ඔකට සතර කමඨහන් කියලා කියනවා. එතකොට මේ සතර කමඨහන් වල බුද්ධ අනු සති කියලා කියන්නේ බුදු ගුණ වඩවා ගන්නවා කියන එක බුදු ගුණ වඩවා ගන්නවා කියන එක එකක් බුදු ගුණ මෙනෙහි කරනවා කියන එක තව එකක් බොහෝ වේලාවක් බුදු ගුණ මෙනෙහි කරමින් ඉන්න එකට කියනවා බුද්ධානුස්සති භාවනාව කියලා. එතකොට බුද්ධ අනු සතියට කියනවා බුදු ගුණ භාවනාව කියලා. ඒ කියන්නේ බුද්ධ කියන්නේ අවබෝධය අනු සති කියලා කියන්නේ අවබෝධයට අනුව ගියා වූ සිහිය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක. සම්මා සතිය. සම්මා සතිය. සතිපට්ඨාන භාවනාව. දැන් සතිය කියලා කියන්නේ මොකද්ද? සිහිය. සිහිය කියලා කියවටම බෑ. ඒක තේරුම දැනගන්න ඕනේ. සතිය කියලා කියන්නේ නාමයක්. එහෙම නැත්නම් චෛතසිකයක්. මේ චෛතසිකයෙන් කෙරෙන්නේ මොකද්ද? දැනගත්ත හොඳ දේ හෝ නරක දේ මතක් කරලා දෙනවා. දැනගත්ත දේ මතක් කරලා දෙනවා කොටින්ම. දැනගත්ත නරක දේ මතක් කරලා දීමට කියනවා මිච්ඡා සති කියලා. දැනගත්ත හොඳ දේ මතක් කරලා දීමට කියනවා සම්මා සති කියලා. ඒතකොට දැන් අපි වඩවා ගන්න ඕනේ මොකන්ද? සම්මා සතිය. ඒතකොට බුද්ධ අනු සති කියලා කියන්නේ ඔන්න ඔකයි. බුද්ධ කියන්නේ අවබෝධය, අවබෝධයට අනුගිය සිහිය. මේ කියන්නේ මොකන්ද? සතිය. සම්මා සතිය. සතිපට්ඨාන කියලා කියන්නේ. සතිපට්ඨාන. එතකොට මේ සතිය ස්ථාන හතරකට පිටව ගන්න කිව්වා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. එතකොට මේ කායානුපස්සනාවෙත් ඉස්සල්ලාම අපිට දකින්න පුළුවන් තැන මොනවද මේ සතර ඉරියව්. එතෙන්ද පිටව ගන්න කිව්වා. ඊළඟට සියලුම ඉරියව් වලට සතිය පිටවගෙන බලන්නේ කිව්වා. කොයි ඉරියව්වද සැප කියලා. අන්න එතකොට අපිට තේරෙනවා කිසිම ඉරියව්වක් සැප නැහැ. සැපනම් ඉරියව් මාරු කරන්නෙත් නැහැ. මාරු කරන්නේ හොඳ නැති හන්දා. තව එකකට ගන්නවා, ඒක බලනවා හොඳද කියලා. ඒකත් මාරු කරලා තවත් එකකට ගන්නවා, ඒකත් හොඳද කියලා බලනවා. ඒකත් හොඳ නැහැ. අන්න එතකොට සියලුම ඉරියව් අපි මාරු කරන්නේ එක ඉරියව්වක් හොඳ නැහැ කියන එක. එක ඉරියව්වක්වත් හොඳ නැහැ. හැම ඉරියව්වක්ම දුකයි. අන්න දුක දකින්න පළවෙනි පියවර එතනින් ලෝකයේ දුකයි කියලා අවබෝධ කරගෙන එක්තරා ප්‍රමාණයකටවත් නිර්වාණයට පැහැදීම ඇති කරගන්නවා. දැන පැහැදීම කියන්නේ අන්න ඒකයි. ආන්ගේ දැන පැහැදීම පදනම් කරගෙන තමයි සීල විසුද්ධියට යන්නේ. චිත්ත විසුද්ධියට යන්නේ. දිට්ඨි විසුද්ධියට යන්නේ. සියලුම දේවල් විසුද්ධ වෙන්නේ ශ්‍රද්ධාව පදනම් කරගෙන. ශ්‍රද්ධාව නැත්නම් කිසිම දෙයක් විසුද්ධ වෙන්නේ නැහැ. කොච්චර සිල් රැක්කත් අවුරුදු 50ක් නෙමෙයි 100ක් සිල් රැක්කත් අකුරටම සිල් රැක්කත් ශ්‍රද්ධාව නැති අයට විසුද්ධ සීලයක් ඇති වෙන්න බෑ මොනවා කරනවත් ශ්‍රද්ධාව නැති අය කියන්නේ කවුද ලෝකයේහි යථාර්ථය යන්තම්වත් නොදැනගෙන මේ ලෝකයේ කිසියම් දෙයක් හොඳයි කියලා එක්ක දිව්‍ය ලෝකෙ එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකෙ ලෝකයේ තුලම රැඳී ඉන්න අයට කියනවා ශ්‍රද්ධා මේ ශ්‍රද්ධාව නැති අය කියලා ශ්‍රද්ධාව තියන අය කියලා කියන්නේ ලෝකයේ යථාර්ථයේ එක්තරා ප්‍රමාණයකටවත් දැනගෙන නිර්වාණයට පැහැදීම ඇති කරගෙන ඉන්න අයට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාවන්තයෝ කියන්නේ ඒකයි. එතකොට එයා සිල් රකින්නේ සමාධියට යන්නේ මොනවා කරන්නේ තවත් ලෝක ධාතුවකට රින්ගන්න බලාපොරොත්තුව නෙමෙයි. දිව්‍ය ලෝකෙට රින්ගන්නවත්, බ්‍රහ්ම ලෝකෙට රින්ගන්නවත් බලාපොරොත්තුවක් ඇත්තෙම නෑ එයාට. එයා සීලයක් ආරක්ෂා කළත් නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව නිස්සරණ අධ්‍යාසයෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. ආන්ගේ නිස්සරණ අධ්‍යාසයෙන් කරන දේවල් පමණයි විසුද්ධියට යන්නේ. කිසිම දෙයක් විසුද්ධියට යන්නේ නැහැ. ඉතින් ආන් ඒක නිසා අපි සීලය පදනම් කරගෙන චිත්ත විසුද්ධියට යන්න ඕන. චිත්ත විසුද්ධියේ ආරම්භය තමයි මේ ධානා භාවනා සමත භාවනාව කියන්නේ. එතනින් අපි මොකද කරන්නේ පංච නීවරණ යට කරලා දාලා తాවකාලිකව හෝ මේ ඒවා විස්රම්භන ප්‍රහාණය කරලා සිත පිරිසිදු කරගන්නවා. දෙන්නේ. එතකොට ඒකත් ශ්‍රද්ධාව මත තමයි පදනම් වෙලා තියෙන්නේ. චිත්ත විසුද්ධිය කියන එක. ශ්‍රද්ධාව නැති අය ධානවලට යනවා. ඒකත් කියත් පංච නීවරණ යට කරනවා. යට කළාට මොකද ඒගොල්ලෝ තවත් ලෝකයකට රින්ගන්න බලාපොරොත්තු යට කරන්නේ. කාම ලෝකෙත් නෙමෙයි බ්‍රහ්ම ලෝකෙත් රින්ගන්න බලාපොරොත්තු. බ්‍රහ්ම ලෝකය කියන එකත් අසාරයි අසුබයි. ඒක සාරයක් නෑ ඒකේ. ඒකේ සුබේකුත් නෑ. තේරුණා නේද? ඉතින් ආමේක නිසා ශ්‍රද්ධාව පාදක කරගෙන තමයි හැම විසුද්ධියක්ම ලැබෙන්නේ. ditthi visuddhiya ලැබෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි. ලෝකේ යථාර්ථයේ දුකයි දුකයි දුකයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගෙන ඉදිරියට යනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. එතකොට සීල විසුද්ධි, දිට්ඨි විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි ඔක්කොම විසුද්ධ වෙන්නේ ශ්‍රද්ධාව පදනම් කරගෙන. වහන්නක කොච්චර බලවත් ධර්මයක්ද කියලා නේද? ශ්‍රද්ධාව කියන එක. ඉතින් මේ බලවත් වූ ශ්‍රේෂ්ඨ වූ බීජය, බුද්ධ බීජය බොහෝ දිනක් මේක කුණු කූරේට දාලා තිබුණේ. මේ ගැන කතා කරන්නවත් කැමැත්තක් තිබුණේ නැහැ. ශ්‍රද්ධාවෙන් වැඩක් නෑ. ඔකට කියන්නේ භක්තිය කියලා. පිට වැඩක් නෑ භක්තියෙන්. කොහොමනේ කතා කළේ? භක්තිය කියන්නේ වෙන එකක්. ශ්‍රද්ධාව කියන්නේ තවත් එකක්. තේරුණේ භක්තියට කිට්ටු වෙන්නවත් බෑ ශ්‍රද්ධාවට. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ බීජය. භක්තිය කියලා කියන්නේ මෝඩ ඇදහිල්ලක් වමනයි භක්තිය කියලා කියන්නේ. <laughs> කිට්ටු වෙන්නවත් බෑ. ඉතින් ආන් ඒක නිසා අපි ශ්‍රද්ධාවෙන් යුක්තව ලෝකේ යථාර්ථය දැනගෙන එක්තරා ප්‍රමාණයකටවත් ලෝකීය යථාර්ථය දැනගන්නකොට නිර්වාණයට පැහැදීම ඇති වෙනවා. මෙහි යථාර්ථය දකින්න දකින්න නිර්වාණයට පැහැදීම වැඩි වෙනවා. තේරුණේ දැනීම් ශේත්‍රේ බලවත් වෙන්න බලවත් වෙන්න පැහැදීමක් වැඩි වෙනවා. <clears throat> එවනම් අපි දැන් සීල විසුද්ධිය පදනම් කරගෙන චිත්ත විසුද්ධිය ඇති කර ගැනීම සඳහා සුළු වේලාවක් විවේකීව කල්ගත කරමු. විවේකීව ඉන්නවා කියන්නේ අරමුණු අඩු කරගෙන ඉන්නවා කියන එක. අරමුණක් නැතුව ඉන්න බෑ. අරමුණක් නැතුව ඉන්න බෑ කියන්නේ සිතකින් තොරව ඉන්න බෑ කියන එක. සිතක් තියෙනවා නම් අරමුණක් තියෙන්න ඕනේ. අපිට පුළුවන් එක අරමුණක රැඳී ඉන්න. දහසක් අරමුණු වෙනුවට එකක් කරගන්නවා. ඒ තුළම විඥානේ යලිත් යලිත් යලිත් යලිත් හට ගන්නවා. ඒ තුළ ඉන්න පුළුවන් එක අරමුණක් තුළ. ආ මේක තමයි සමාධිය. සමත සමාධිය කියලා කියන්නේ සමතයකින් අරමුණක් ගන්නවා. සමාධිය කියන්නේ ඒ අරමුණම ඒකාග්‍ර කරගෙන බොහෝ වේලාවක් ඉන්නවා. සමත සමාධිය කියන්නේ ඒකයි. ඉතින් ඕනෙම සමාධියකට සමතයක් තියෙන්න ඕනේ. දැන් ඔය විදර්ශනා සමාධිය වලට සමතයක් තියෙන්න ඕනේ. සමතයක් නැතුව බෑ. සමතය කියන්නේ අරමුණක් ගන්නවා. සමාධිය කියන්නේ ඒ තුළ බොහෝ වේලාවක් ඇඳී ඉන්නවා. දැන් අපි ගන්නෙ සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් ආන අප ආන ආස්වාසය ප්‍රස්වාසය මේක ස්වභාව සිද්ධියක් කයේ ස්වභාව සිද්ධියක් තමන් කරන දෙයක් නෙමෙයි පිරිසිදු වාතාශ්‍රය තියෙන තැනකට ගිහිල්ලා ආනේට ආන අපානේ කියන මේ ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරගෙන බොහෝ වේලාවක් ඇඳී ඉන්නකොට කාමච්ඡන්ද ව්‍යාපාදාදී පංච නීවරණ යටපත් වෙලා විශාල සැනසීමක් සතුටක් සහනයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ තුළ බොහෝ වේලාවක් රැඳී ඉන්නකොට අපේ කය සැහැල්ලු වෙනවා, සිත සැහැල්ලු වෙනවා, සැහැල්ලු වෙලා උඩට ඉහළට නැගීගෙන යනවා. ආන්ගේ නැගීගෙන යන්නේ මොකද්ද? සිත, සිත නැගින්නේ මක් නිසාද? පංච නීවරණ කියන බර වලින් නිදහස් වුණාන් පස්සේ පංච නීවරණයෙන් තමයි අපේ සිත බර වෙලා තියෙන්නේ. තිතමනේ වෙලා තියෙන්නේ. ඒකෙන් නිදහසෙන් නිදහස් වෙන්න ඉහළට නැගලා යනවා. දැන් පුළුන් ටිකක් ගන්න. පුළුන් ටිකක් අරගෙන වතුරෙන් තිමන්න. තෙමලා ඉස්සරහින් තියන්න. වීරම්භවතේ ආවත් මං එන්න ඕක නම් උස්සන්න පුළුවන් මේ කියලා. වතුරෙන් තිමන්න ඕනේ. වතුරෙන් තෙමලා බිමට දාලා තියන්න උස්සන්න බෑ. දැන් මොකද කරන්න ඕනේ? මේ වතුර ටික කොහොම හරි අයින් කරන්න. ඔක්කොම මේ පුළුන් වල වතුර අයින් කරන්න. අයින් කරලා පොඩ්ඩක් කියලා යන්තම් පොඩ්ඩක් පිඹින්න බලන්න. පිඹෙන්න දැන් නැගලා යනවා. පාවෙන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ තමයි මෙතන. පංච නීවරණ කියන තෙතමනයෙන් බර වෙලා තියෙනකොට අපේ සිතට ඉහළට නැගලා යන්න බෑ. ඒව යට කරගන්නකොට මොකද වෙන්නේ? මේක ඉහළට නැගලා යනවා. ඒක ස්වභාවයක්මයි. නවත්තන්නත් බෑ. කොහේ ඉතින් නැගලා යන එකයි තියෙන්නේ. අපි විපාකේ වටනව තින්නෙත් නෑ. නැගලා යනවා. ඒකට පාලනය කරන්න පුළුවන් හැබැයි. පියවර හතරකින් පාලනය කරනවා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර කියලා. ඒවට ධාන කියලාත් කියනවා. මොකද කෙලෙස් දවන නිසා ධාන කියනවා. කෙලෙසේ ජායතේති ධානං කියලා කියන්නේ. කෙලෙස් දවනවා. ඒ අර්ථයෙන් ධාන කියලාත් කියනවා. ඉතින් මොකද්ද මෙතන තියන්නේ? අර ඉහළට නැගීගෙන යන සිත පාලනය කරන්නේ පියවර තුනක් හතරක් තියෙනවා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර. ඉතින් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා ඒමත් මන් දාලා තියෙනවා. ඒක ඇති වැරද්දක් නැහැ. එවනම් අපි දැන් ටික වෙලාවක් විවේකීව ඉම්මු. දැන් කය ඍජුව තියාගන්න. බෑක් එහෙම තියනවා නම් බිමින් තියන්න. හෑන්ඩ් ෆෝන් තියෙනවා නම් කරුණා කරලා ඒව ඔක්කොම ක්‍රියාවිරහිත කරන්න. දැන් ඇස් දෙක පියාගන්න. ඔබ සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි දැන් පිරිසිදු වාතාශ්‍රයේ තියෙන පුණ්‍ය භූමියකට පැමිණිලා තිබෙනවා දැන් බුද්ධානුමතේට අනුව විතක්කය සඳහා එකපාරක් ආස්වාස කරමු ප්‍රස්වාස කරමු එතන සිට ਵਿਚාරය කියන්නේ එහි ස්වභාවය දකිමු දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි